මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්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 දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත් ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදී පැහැදී සූදානම් වෙන්නේ උතුම් වූ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම සිදු කර ගැනීම සඳහා ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම මේ සතාගත ශ්‍රී සද්ධර්මය දානය කරවීම. මේ පින්වත් පිරිස ඒ මහා පින්කම සූදානම් කරගෙන සිදු කරන්න සූදානම් වෙන මොහොත. ලංකා වාසී ලෝක වාසී සද්ධර්මයට කැමැති සියලුම දෙනාට උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් උදා කරලා දෙමින් තමයි මේ ධර්ම දානමය පින්කම මුදුන්පත් කරගන්න සූදානම් වෙන්නේ. මේ පිරිස පමණක් ධර්ම ශ්‍රවණය කරනවා නෙවෙයි විශාල පිරිසකට අනුග්‍රහයක් දක්වමින් තමයි බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ප්‍රචාරය කරන්නද කටයුතු සංවිධානය කරගත්තේ. එවන් උතුම් වූ සත්පුරුෂ පරමාර්ථයක් පදනම් කරගෙන මේ මහා පිංකම සිදු කරලා ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයනොත් උතුම් වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයනුත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම ආර්ය සත්‍ය උදාපත් කර ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහාම මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව අංගුත්තර අටක නිපාතයේ සඳහන් වන අනුරුද්ධ සූත්‍ර දේශනාවේ අන්තිම කොටස. අනුරුද්ධ සූත්‍රය තමයි මාතෘකාව. මේ අනුරුද්ධ සූත්‍රයේ ඇසුරින් සිදු කරන පස්වෙනි ධර්ම දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. අනුරුද්ධ ස්වාමින් වහන්සේට තනිවම භාවනා කරනකොට වැටහිච්ච කාරණා හතක්. ඒ කරුණ වලට කියන්නේ මහා පුරුෂ විතර්ක කියලා. මහා පුරුෂයන්ට විතරයි එහෙම කරුණ වැටහෙන්නේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ කාරණා හත වැටහෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ ඉදිරිපිට එකපාරම පෙනී හිටියා. පෙනී හිටලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අටවෙනි මහා පුරුෂ විතර්කයේ දේශනා කොට වදාලා අනුරුද්ධය මේ මහා පුරුෂ විතර්ක හතක් ඔබ සිහිපත් කළා මේ මේ අටවෙනි මහා පුරුෂ විතර්කයට වඩන්න කියලා දේශනා කරන්නට යෙදුණා එහෙමනම් කරුණු හතක් අපි මේ වෙනකොට සාකච්ඡා කරන්නත් යෙදුණා. මේ අන්තිම මහා පුරුෂ විතර්කය අටවෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිප්පපංචා රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංචා රාමස්ස පපංච රතිනෝ මේ තමයි අටවෙනි මහා පුරුෂ විතර්කය. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ මෙයක් මෙනෙහි කරන්න කියලා. මොකද්ද මේකේ තේරුම කියලා කල්පනා කරලා බැලුවොත් මේ ධර්මය කෙලෙස් වලින් මිදුන පුද්ගලයාටයි කෙලෙස් වල ඇලුන පුද්ගලයාට කවදාවත් මේ ධර්මයෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්කමක් නැහැ මේ ධර්මය කෙලෙස් වලින් මිදී නිවනෙහි ඇලුන පුද්ගලයාටම පමණයි ඒක තමයි මේ අටවෙනි මහා පුරුෂ විතර්කයේ තේරුම නිප්පපංචාරාමස්සායන් මේ පපංච මොනවද මේ ප්‍රපංච කියලා කියන්නේ යම් කෙනෙක් ගාව ප්‍රපංච තියෙනවා නම් ඒ පුද්ගලයා තාම නිවනින් බොහෝම බොහෝම ඈතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රපංච කියලා කියන්නේ කෙලෙස් රැස් වෙන දේවල් වලට. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ කොහොමද? උපන් අකුසල් යටපත් කරන්න. නූපන් අකුසල් නූපදවන්න. උපන් කුසල් වඩා වර්ධනය කරගන්න නූපන් කුසල් උපදවන්න. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. එතකොට මේ ප්‍රපංච රැස් වෙනවා කියලා සඳහන් කරන්නේ නූපන් අකුසල් උපදිනවා කියන එකයි. නූපන් අකුසල් නූපදවන්න නිදේශනා කළේ. නමුත් මෙතනදී වෙන්නේ නූපන් අකුසල් උපදිනවා. ඉතින් එන්න එන්න අකුසලයෙන් පිරෙනවා. අකුසලයෙන් පිරෙන්න පිරෙන්න අපි ඈත් වෙන්නේ කොහෙන්ද? අපි ඈත් වෙන්නේ නිවනේ. ඒකට මේ අකුසල් පිරෙන කාරණා බැලූ බැලූ වශයෙන් තියෙන අකුසල් පිරෙන කාරණාම තමයි. නමුත් මෙතෙන්ට අදාළ වෙන නමුත් අපි සමහර වෙලාවට අකුසල් රැස් වෙනවා ප්‍රපංච එකතු වෙනවා කියලා කල්පනා නොකල කරුණු කීපයක් අපි මේ වෙලාවේ සාකච්ඡා කළා. යම් කෙනෙක් ක්‍රීඩාවට ඇලෙනවා නම්, ක්‍රීඩාවට බැඳෙනවා නම්, ඒ පුද්ගලයා රැස් කරන්නේ ප්‍රපංච. යම් කෙනෙක් ක්‍රීඩා නරඹන්න ඇලෙනවා නම්, ක්‍රීඩා තරඟ අහන්න ඇලෙනවා නම්, ඒ පුද්ගලයා රැස් කරන්නේ ප්‍රපංච. ඇයි ඒ කාරණා ඔස්සේ මෙතෙක් ඇති වෙලා නැති අකුසල් ඇති වෙනවා. ක්‍රීඩාවේදී ද්වේෂය එනවා. ක්‍රීඩාවේදී ඒ ද්වේෂය කියන්නේ එතන මෝහයක් තියෙනවා. ඉතින් ඒ නිසා කෙලෙස් වලින් ආපහු පිරෙන්න පටන් ගන්නවා. අහන්න ගියහමත් එහෙමයි, බලන්න ගියහමත් එහෙමයි, කරන්න ගියහමත් එහෙමයි. ඊළඟට මේ රූප වාහනීය බලනවා, ගුවන් විදුලිය අහනවා. මේ දේවල් වලින් රැස් වෙන්නේ ප්‍රපංච තමයි. මෙතෙක් නූපන් අකුසල් වේගෙන් උපදින්න උපදින්න පටන් ගන්නවා. රාගයත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා, මෝහයත් ඇති වෙනවා. ඉපදිලා තියෙන අකුසල් තව තවත් වඩා වර්ධනය වෙන්නේ ඒක හේතුවක් බවට පත් වෙනවා. එහෙම දැකපු දේවල්, එහෙම බලපු දේවල්, එහෙම අහපු දේවල් ඔස්සේ ගිහිල්ලා ජීවිත විනාශ කරගත්ත අය ඕන තරම් අපේ සමාජයේ ඉන්නවා. එහෙනම් ප්‍රපංච රැස් කරනවා. එතකොට මේ පරිගණක ක්‍රීඩා වාගේ සිදු කරනකොට ඒ තුලින් රැස් වෙන්නේ, ඒ තුලින් රැස් වෙන්නේ ප්‍රපංචම තමයි. දැන් එතකොට මේ රැස් කරන දේවල් නිවන සඳහා හේතු වෙනවද? මේ සියලුම දේවල් නිවනින් ඈත් කරනවා. කෙලෙස් වලින් පුද්ගලයා පිරෙනවා ස්වභාවයෙන්ම පුද්ගලයා කෙලෙස් වලින් යුක්තයි. ආන් ඒ කෙලෙස් වලින් යුක්ත පුද්ගලයා තව තවත් කෙලෙස් වලින් පූර්ණේ කරන දේවල් තමයි මේ සංගීත සංදර්ශනයක් බලන්න ගියොත් ඒ සිද්ධ වෙන්නේ ආපහු කෙලෙස් වැඩෙනවාම කෙලෙස් වැඩෙනවාම තමයි මේ එකකින්වත් කෙලෙස් අඩු වෙන්නේ අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඔක්කොම ප්‍රපංච. යම් කෙනෙක් නිවනෙහි ඇලෙනවා නම් ඔහු මේ සියල්ලෙන් දුරු වෙවි යුතුයි. ආන් ඒ නිසා පංචශීලයෙන් උඩට තියෙන අෂ්ටාංග සීලයේ ඉඳලා ඉහළට හැම සීලයක් තුළම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අන්තර්ගත කරලා තියෙනවා. මේ කරුණ අන්තර්ගත නැත්තේ පන්සිල් වල විතරයි. අටසිල් වලට යනකොට නච්ච, ගීත, වාදිත, විසූක, ලස්සන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. ඇයි නිවන උදෙසා යන්නා වූ ගමනට මේ මේ කාරණා බාධාවල් බවට පත් වෙනවා. එතකොට මේ පపంచාරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පపంచාරාමස්ස පపంచ රතිනෝ කියන කාරණාවට මේ කරුණු කීපයක් අපි සඳහන් කළේ. මේ ප්‍රපංච රැස් කිරීම තව බොහෝ කාරණා ඔස්සේ සීමාවක් නැහැ ප්‍රපංච රැස්වීම. සිහියෙන් ඉන්න පුජ්‍යලයකට විතරයි ඒකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. නිරන්තරයෙන් රැස් වෙන ප්‍රපංචය නොහිතා රැස් වෙන තැන් කීපයක් තමයි මේ මෙනෙහි කරන්න යෙදෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කාරණාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතක් කළා. එතකොට පුජ්‍යලයා ළඟ නිරන්තරයෙන් මානය මේ මානය කියන ධර්මතාවය හරියට ක්‍රියාත්මකයි. නමුත් බුදුරජාණන් වහන්සේ මානෙ නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළා. නමුත් පුජ්‍යලයා ගාව හැම පැත්තෙම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ මාන නිස්සෘතවමයි පුජ්‍යලයා හැසිරෙන්නේ. මානෙටමයි පුජ්‍යලයා බර යම් තැනකට ගියොත් Tamanට ඉහලින් කතා කරනවා නම්, Tamanට අනික් අයට වඩා ඉහලින් සලකනවා නම්, ඒ එතෙන්ට යන්න අපි හරි කැමතියි. අද මේ ජනතාව මැද්දේ මේ පිරිස මැද්දේ මට කතා කරයි. මගේ නම කියයි. මට වැඩ කොටසක් බාර දෙයි. මට එතන කැපිපෙනෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයි. නැත්තම් ජනතාවගේ අවධානය යොමු කරගන්න දෙයක් මට කරන්න පුළුවන් වෙයි. මේ හැඟීම් ඔක්කොම යටතේ මොනවද තියෙන්නේ? මේ සියලුම හැඟීම් ඔස්සේ තියෙන්නේ මානෙන් තමයි. නමුත් ඊට සිවුම් විදිහට ක්‍රියාත්මකයි. සමහර තැන්වල ඊට බලවත් විදිහට ක්‍රියාත්මකයි. අපිට ඒක තේරුනේ නැති වුණාට මේක තේරුම් ගන්නයි මනාව වූ සිහියක් අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ගුණ පුරන්න සිල් රකින්න විහාරස්ථානයකට ගියත් ආරණ්‍යයකට ගියත් සමහර වෙලාවට අපි නොදැන මේ මාන නිස්සෘත කාරණාව අපි තුල තියෙනවා. උපාසක පිරිසේ ප්‍රධානියා බවට පත් වෙන්නේ. සියලු දෙනාටම අවවාද කරන්නා බවට පත් වෙන්නේ. අපේ හිතයට ලොකු උවමනාවක් ලොකු කැමැත්තක් තියෙනවා එතන තියෙන්නේ එතන තියෙන්නේ මානෙ. සමිතියක සමාගමක නිලධාරී කෙනෙක් බවට පත් වෙන්නේ පත් වුණ අයගේ තියෙන්නේ එතන තියෙන්නේ ලොකු මානෙ. සමහර අය නිලධාරී තනතුරු වල දීර්ඝ කාලයක් කටයුතු කරනවා. හැබැයි නිලධාරී තනතුරෙන් ඉවත් වුණාට පස්සේ ඒ අය සමහරලාට අරේ ආයතනයේ පැත්ත පළාතේවත් එන්නේ නැහැ. ඊටාම කලාතුරකින් ඇවිල්ලා යනවා. එදා නිතරම ආවා. මොකද තමන් මෙතන කතා කරනවා, තමන් මෙතන පෙනී හිටිනවා, තමන් දිහා සියලු දෙනා බලනවා, තමන් කියන දේට සියලු දෙනා අවධානය යොමු කරනවා. ඒ නිසා නිලධාරී තනතුරේ ඉන්න වෙලාවේ හැමදාම ඒකට අතපහු නොකර මොන වැඩ තිබුණත් ආවා. නමුත් නිලයෙන් පහ වුණාට පස්සේ ආයේ එන්නේ ආයේ ඉන්නේ නැහැ. නෑවිල්ලම බැරි හේතුවක් ආවොත් අවුරුද්දකට සැරයක් දෙකක් ඇවිල්ලා පෙනී හිටලා යනවා මිසක් ඒ අය ගැන සැලකිලිමත් වෙලා බැලුවොත් ආයෙන ස්වභාවයක් පේන්නේ පේන්නේ නැහැ. නමුත් එතෙන්ට ගියේ ඒකට නෙමෙයි. නමුත් අපි ගිහිල්ලා තියෙන්නේ මේ මේ මාන නිශ්චිත කාරණාවක් පදනම් කරගෙනමයි. ඉතින් ඔය කරුණුත් එක්ක කවදාවත් මේ නිවන් දොර අරගන්න වෙන්නේ වෙන්නේ නැහැ. මානය කියන ධර්මතාවයේ නැත්තටම නැති වෙන්න නැති වෙන්න ඕනේ. ඉතින් මේ කාරණා ටික අනුරුද්ධ ස්වාමින් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් අනුරුද්ධ ස්වාමින් වහන්සේ ළඟින් අතුරුදහන් වෙලා හැබැයි උන්වහන්සේට සදහන් කළ අනුරුද්ධ මේ මහා පුරුෂ විතර්ක අට මෙනෙහි කරමින් මේ වස් කාලයත් ඔබ මෙහෙම ගත කරන්න වෙන කොහෙවත් යන්න එපා මේ වස් කාලයත් මෙහෙම ගත කරන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ උපදේශය දීලා තමයි බුදුරජාණන් වහන්සේ එතනින් අතුරුදහන් වුණේ එතනින් අතුරුදහන් වෙලා බුදුරජාණන් වහන්සේ දේශකලා වනයේහි වැඩ සිටි භික්ෂූන් වහන්සේලාට මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශකලා වනයේ සුන්සුමාර ගිර කියන ප්‍රදේශයේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් අතුරුදහන් වෙලා දේශකලා වනයේටම වැඩම කරලා මේ මහා පුරුෂ විතර්ක අට දේශකලා වනයේහි වැඩ සිටිය භික්ෂූන් වහන්සේලාටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. අනුරුද්ධ ස්වාමින් වහන්සේ මේ මහා පුරුෂ විතර්කයන් නිරන්තරයෙන්ම මෙනෙහි කළා. උන්වහන්සේට අරහත්ත්වයේ සඳහාම මේ කාරණාව හේතු වුණා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා යම් කෙනෙක් මේ මහා පුරුෂ විතර්ක අටෙන් යුක්ත නම් ආන් ඒ පුද්ගලයාට යසස, කීර්තිය, ප්‍රශංසාව නිරන්තරයෙන් ගලාගෙන එන්න පටන් ගන්නවා. ඔහු හොයාගෙන සිව්වනක් පිරිස නිරන්තරයෙන් එන්න පටන් ගන්නවා. නමුත් සඳහන් කරනවා මේ මහා පුරුෂ විතර්ක අටින් යුක්ත පුජ්‍යලයා තමන් හොයාගෙන සිව්වනක් පිරිස කොතරම් ආවත් ඒ අය සමග වැඩි කතාවට බහට යන්නේ නැහැ කියලා. ඕන තරම් පිරිස් තමන් හොයාගෙන එනවා. ආවට ඉතින් කවුරුවත් සතුටු කරවන්න කියලා අල්ලාප සල්ලාප වල පැය ගණන් යෙදීගෙන ඒගොල්ලෝ එක කතා කරන්න යොමු වෙන්නේ යොමු වෙන්නේ නැහැ. කතා කරනවා නම් සඳහන් කරනවා ඔවුන්ද මේ උතුම් වූ මාර්ගයට අරගැනීම සඳහා අප්‍රමාදීව මේ මගට ගැනීම සඳහා ඔවුන් එක්ක කතා කරනවා. වෙනත් කිසිම කතාවකට ඔවුන්ට යන්නේ ඔවුන් සමග කතාවකට යෙදෙන්නේ යෙදෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා කුසල් සඳහා සමුනුත් වීරය කරමින් අනුන්ද වීරය කරවයි. සමුන් කුසල් රැස් වෙන්න වීරය කරනවා. අර එන පිරිසටත් කුසල් රැස් කරගන්න මාර්ගය කියලා දෙනවා. ඒ සඳහා ඔවුන් සමග කතා බහ කරනවා. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ තමන් කළ දෑ හොඳින් මතක තියාගන්නවා. ඉතා දීර්ඝ කාලයක් තිස්සේ තමන් කරපු දේවල් බොහොම හොඳට මතක තියාගන්නවා. යම් කෙනෙක් එක කතා කළොත් ඔවුන්ද වහවහ අප්‍රමාදී ධර්මයේ යොදවනවා. කුසල් සඳහා තමන් වීරිය වඩමින් ඔවුන් වීරිය වඩවන මගට යොමු කරනවා. කවුද මේ මහා පුරුෂ විතරක අටෙන් යුක්ත කෙනා? ඊළඟට සඳහන් කරනවා පින්නතුනි ආර්ය කලකිරීම මේ පුජ්‍යලයා ආර්ය වූ කලකිරීමකට භාජනය වෙනවා කියලා. මොකද්ද මේ ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ? අපිට මේ එදිනෙදා ඇති වෙන කලකිරීමද? gedara dore ප්‍රශ්න පිළිබඳව ඇති වෙන කලකිරීම. ස්වාමියාට බිරිඳ පිළිබඳව කලකිරීම, බිරිඳට ස්වාමියා පිළිබඳව කලකිරීමක්, මව්පියන්ට දරුවෝ පිළිබඳව කලකිරීමක්, සහෝදර සහෝදරියන්ට තමන්ගේ සහෝදර පිරිස පිළිබඳව ඇති වෙන කලකිරීමක් ඥාති මිත්‍රාදීන්ට ඥාතීන් පිළිබඳව ඇති වෙන කලකිරීමක් එහෙම කලකිරීමක් ගැන නෙමෙයි මේ සඳහන් කරන්නේ ආර්ය වූ කලකිරීමක් ගැන මොකද්ද මේ ආර්ය වූ කලකිරීම කියලා එතකොට කියන්නේ අපි එකක් එකක් ගානේ මේ ගැටෙන්න ගියපු කලකිරීම ආන් ඒ සියලුම දේවල් වල යථා ස්වභාවය දැකලා ඇති වෙන කලකිරීම සැස් කරගත්ත දේවල් වල තියෙන අනිත්‍ය ස්වභාවය හදා වඩාගත් ආයේ තියෙන අනිත්‍ය ස්වභාවය ආන් ඒක දැකලා කලකිරෙන එක තමයි මේ ආර්ය වූ කලකිරීම කියලා කියන්නේ. මේ කරපු සියලුම දේවල් නිෂ්ප්‍රයෝජන දේවල්. හැම එකක්ම කොයිතරම් මහන්සි වෙලා කෙරුවත්, කොයිතරම් වියදම් කරලා කළත් ඊටාම తాවකාලික සතුටක් අපිට ගෙනල්ලා තියෙනවා. తాවකාලික සතුටක් අපිට දීලා දීර්ඝකාලීන දුකක් උරුම කරලා දීලා තියෙනවා. ආන් ඒ දීර්ඝකාලීන දුකක් උරුම කරලා දුන්න කාරණාව පිළිබඳව ඇති කරගන්නා වූ කලකිරීමට කියනවා ආර්ය වූ කලකිරීමයි කියලා. එහෙමනම් යම් කෙනෙක් මේ ආර්ය වූ කලකිරීමෙන් යුක්ත නම් ආන්ගේ පුජ්‍යලයට මේ ධර්මය වහවහ අවබෝධ කරගන්න පහසුයි. ඊළඟට සඳහන් කරනවා මේ දේශනාව අවසානයේ යමෙක් සියල්ල අතහැර පැවිදි වූයේ නම් ඔහු මේ කාරණාව දැකලා ගැලවීමේ මගට යොමු වුණ කෙනෙක්. භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව අවසානයේ යමෙක් සියල්ල අතහැරලා පැවිදි වුණා නම් ඔහුට සසරින් ගැලවෙන්න ඊටාම ඊටාම පහසුයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරන් තියදුනා. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇතිවෙච්ච මේ කාරණා ටික උන්වහන්සේට මහා පුරුෂ විතරක හතක් වැටුණා අටවෙනි එක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට වටහලා දුන්නා මේ මාර්ගයේ ගමන් කරලා අනුරුද්ධ ස්වාමින් වහන්සේ උතුම් වූ අරහත්ත්වයට පත් වුණා අපේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු අනුරුද්ධ ඔබට මේ මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්න පුළුවන් වුණා. මේ කාරණාව මහා පුරුෂයන්ට පමණක්ම වැටහෙනවා අනුරුද්ධ කියලා සිහිපත් කරන් තියෙනවා. එතකොට මේ කරුණ වැටහෙන්නේ මහා පුරුෂයන්ට විතරමයි අනුරුද්ධ. එතකොට මේ මහා පුරුෂයෝ කියලා මෙතන කියවි. පෙර සංසාරේ බොහෝ පින් කරලා තියෙන අයටම වැටහෙන කාරණාවක් අනුරුද්ධ මේක. එතකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේට මේ මහා පුරුෂ විතර්ක අට අවබෝධ කරගෙන තේරුම් අරගෙන හැකිතාක් කල් මේ කාරණාවේ උන්වහන්සේ නිරන්තරයෙන්ම ජීවත් වුණා. ඊළඟට මෙන්න මේ ආකාරයෙන් මේ කාරණාව තුළ ජීවත් වෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. කොහොම දේශනාවක්ද? අනුරුද්ධ යමෙක් මේ අවබෝධ කරන්නේ නම් ඔබට ප්‍රිය පුජ්‍යලයන් ගැන අප්‍රිය පුජ්‍යලයන් ගැන මේ බැඳීමක් කොහොමවත් එන්නේ එන්නේ නැහැ. මේ කාරණාව හරියටම අවබෝධ වුණා නම් ප්‍රීතිය ගැන නිරන්තරයෙන් ඔබට සතුටක් ඇති වෙනවා. මේ කාරණාව සිහිපත් කරන ඔබ නිරන්තරයෙන් ප්‍රීතියටපත් වෙනවා සතුටටපත් වෙනවා. ඒ වගේම සඳහන් කරනවා මේ කාරණාව හරියටම අවබෝධ කරගත්ත පුද්ගලයා සතර මහා ධානයේට සමවදින ආකාරය. කොහොමද සතර මහා ධානයේට සමවදිනවා කියලා කියන්නේ? අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්කාට අවබෝධ කර තේරුම් ගන්නේ නම් කැමැති තාක්කල් කාමයන්ගෙන් වෙන්ව ප්‍රථම ධානයේටද සමවැදිය හැකිය. මේ පුරුෂ විතරක අට හරියට අවබෝධ කළොත් කැමැති තාක්කල් කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ධානයට සමවදින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට සඳහන් කරනවා අනුරුද්ධය යමෙක් මේ මහා පුරුෂ විතර්ක අවබෝධ කරන්නේ නම් ඔහුට විතක්ක ਵਿਚාර නැතිව දෙවන ධානයට සමවදින්න පුළුවන් කියලා. ඊළඟට දේශනා කරන අනුරුද්ධ යමෙක් මේ අවබෝධ කරන්නේ නම් ඔහුට ප්‍රීතිය ගැන නොසිතාම තුන්වන ධානයට සමවදින්න පුළුවන්කම තියනවා කියලා. අනුරුද්ධ යමෙක් මේ මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරන්නේ නම් ඔබට කැමැති තාක්කල් උපේක්ෂාව හා ඒකාග්‍රතාවයේ නැතිවම චතුර්ථ ධානයට සමවදින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කොට වදාලා. එහෙම අනුරුද්ධ ස්වාමීන් වහන්සේට දේශනා කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන අනුරුද්ධ මේ අත හිතන ඕනෑම කෙනෙකුට කැමැති තාක් කාලයක් මේ භවයේම මේ ධාන හතරට සමවැදී හැකියි. එය අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පමණක් නොව ඕනෑම කෙනෙකුටයි කියලා සිහිපත් කරනවා. මේ ධ්‍යාන අට හරියට අවබෝධ කරගත් ඕනෑම පුද්ගලයෙකුට මේ භවයෙන්ම අටමහා ධානයේතම සමවදින්න පුළුවන්. ඒ තරම් ශ්‍රේෂ්ඨ කාරණා අටක් මහා පුරුෂ විතක් ඇහැටියට මෙතන සිහිපත් කරන් තියෙනවා. ඊළඟ යම් සිටුවරයෙකුට ආන් ඒ සිටුවරයා Tamange ඒ සලු පෙට්ටිය දිහා බලාගෙන කොච්චර සතුටු වෙයිද? අනුරුද්ධ ඔහු තලු පෙට්ටියෙන් ලබන සතුටට වඩා පාංශු කුල චීවරේ දිහා බලන ඔබට පුදුම සතුටක් ඇති වෙයි අනුරුද්ධ. එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ පාංශු කුල චීවරේ කවුද මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේම ඥාති මලනුවන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. අපේ ශාසනයේ දෙවස්ලාභීන් අතර අගතනතුරු දලක් වෙනවා. රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න කලින් සක්වලවල් දහසක් බලන්න පුළුවන් ධානයක් උන්වහන්සේට ලැබුණ රහත් වෙන්න කලින් ඒ තරම් පිං තිබිච්ච අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ චීවරය පවා ඉරිලා තිබුණේ වෙලාවක. ඒතකොට මොන තරම් අල්පේච්චද. බුදුරජාණන් වහන්සේගේ මල්ලි කියලා සඳහන් කරාම රාජ පරම්පරාවේ රාජකුමාරී මේ විශ්ව ධාතුවේ ඇති වුණ ශ්‍රේෂ්ඨතම රාජවංශය තමයි ශාක්‍ය වංශය. ඒ ශාක්‍ය වංශයේ රාජකුමාරී කොහොම සලු වලින් සිවුරු මහගන්න තිබුණේ නැද්ද? නමුත් සඳහන් කරනවා පින්නතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සිවුර ඉරෙනකොට ආපහු දෙවනි සිවුරක් මහන්ඩ රෙදි හොය හොය ඇවිද්දී ගෙවල් වල අතු ගාලා තියෙන කහල් ගොඩවල් වල කියලා. කහල් ගොඩේ තියෙන රෙදි කෑලි එකතු කරගෙන ගිහිල්ලා සෝදලා මහලා තමයි සිවුරක් හදාගන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ මහා පුරුෂ විතරකට ඇතුලේ අල්පේච්ඡතාවය පිළිබඳව සඳහන් කරනවා. ඒ කරුණ ඇතුලේ අල්පේච්ඡතාවයක් තියෙනවා. අනුරුද්ධ ස්වාමින් වහන්සේගෙන් ඒ අල්පේච්ඡත්වය මොනවටම පැහැදිලි වෙනවා. අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ මේ භවයට පෙර ආත්ම තුනකට කලින් බිරිඳ වෙලා හිටපු කෙනා පෞතිසාවේ ඉන්නේ. ජාලිනී තමයි දෙවඟනේ නම. මේ දිව්‍යාංගනාව දකිනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සිවුරක් මහගන්න රෙදි හොයමින් කහල් ගොඩක් කහල් ගොඩක් ගානේ වඩිනවා. ඒ වෙලාවේ කල්පනා කළා ඊටාම වටිනා දිව්‍ය සලු දෙකක් අතට අරන් කල්පනා කරනවා. සුදු ශ්‍රියනක් දිගයි හතර වියනක් පළලයි කියලා සඳහන් කරන මේ දිව්‍ය සලු දෙක. මේක මම අරගෙන ගිහිල්ලා පිළිගැන්නුවොත් පිළිගැන්නුවොත් උන්වහන්සේ කවදාවත් මේ සලු දෙක බාරගන්නේ බාරගන්නේ නැහැ. ඒ හින්දා සලු දෙක ගෙනල්ලා උන්වහන්සේ වඩින මාර්ගයේ ළඟ කහල් ගොඩක සලු දෙක හංගනවා. කහල් ගොඩේ යට කරලා සලු දෙකේ පොටවල් දෙකක් විතරක් උඩට මතුවෙන්න කියලා තියෙනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ දැක්ක අර කහල් ගොඩේ තියෙන සලු පොටවල් දෙක. ඊට පස්සේ උන්වහන්සේ මේ පොටෙන් ඇදලා මේ සලු දෙක එළියට ගත්තා. උන්වහන්සේ කල්පනා කළා මේක නම් ඊටාම උසස් පාංශු කුලයක්. මේ සිවුර ඉරලා තියෙන්නේ. උන්වහන්සේ සලු දෙක අරගෙන විහාරයට යනවා මේකෙන් සිවුරක් මහනවා කියලා. උන්වහන්සේ සිවුරක් මහගන්න විහාරයට යනකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ සිවුර මහලා වෙන්න බුදුරජාණන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන්ද අග්‍ර ශ්‍රාවකයන් දෙනම වහන්සේද ඇතුළුව උන්වහන්සේ වැඩ ඉන්න විහාරයට වැඩම කරලා. ඒතර භාග්‍යතුන් වහන්සේ වැඩම කරාම මොන තරම් ආශ්චර්යමත්ද එතන. සඳහන් කරනවා ඒ වැඩ ඉන්න බිම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේලා වඩින්න කලින්ම පිරිසිදු කරලායි තියෙන බුදුරජාණන් වහන්සේ වඩින නිසා. අනික් ස්වාමීන් වහන්සේලා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ නූල් අඹරනවා උන්වහන්සේලා. උන්වහන්සේලා නූල් අඹරාඹර බුදුරජාණන් වහන්සේට දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නූල් ඉදිකටු මලින් පොවලා සිවුර මහා දනුරුද්ද ස්වාමීන් වහන්සේට දෙනවා. මේ වෙලාවේ ජාලිනී කියන දිව්‍යාංගනාව මනුස්ස ලෝකෙට බැහැලා මිනිස්සුන්ට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකෙන් දෙනමක් අසූ මහා ශ්‍රාවකයෝ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ සිවුර මහනවාද එකතු වෙලා. ඒ නිසා උන්වහන්සේලාට කාද්‍ය බෝධ්‍ය ආදී දන් දෙන්න ඕනේ. මේ කාරණාව අහලා පිරිස් විශාල වශයෙන් විවිධාකාර වූ ආහාර පාන පිළියෙල කරගෙන විහාරයට එන්න පටන් ගත්තා. මහා සංඝයාට දම් පූජා කළා බුද්ධ ප්‍රමුඛව. දානේ වළඳලා ඉවර වෙනකොට විශාල වශයෙන් ආහාර ඉතුරු වුණා. ඒ මුළු ප්‍රදේශයකම කට්ටිය දානි හදාගෙන ඇවිල්ලා. ඉතින් එතකොට දැන් අනිත් ස්වාමින් වහන්සේලා අනුරුද්ධ ස්වාමින් වහන්සේට චෝදනා කරන්න පටන් ගත්තා. අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ නෑදෑයෝ තමයි දානේ හදාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙමයි චෝදනා කරන්නේ. අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඥාතීන් ලව්වා මෙච්චර ඉතුරු වෙන්න දානේ හදවලා. එතකොට ඇයි මෙච්චර දානේ හැදෙන්නේ? ප්‍රමාණයේ උන්වහන්සේ දන්නේ නැද්ද වැඩලා ඉන්න ප්‍රමාණය? ප්‍රමාණයට ගැලපෙන්න දානේ හැදෙව්වා නම් මේ දාන වස්තුන් අහක යන්නේ නැහැ. නමුත් අනුරුද්ධ ස්වාමින් වහන්සේ තමන්ගේ ඥාතීන්ගේ තරම මහා සංඝයාට පෙන්වන්නද මෙච්චර දානි හැදෙන්නේ කියලා උන්වහන්සේලා අතර කතාවක් ඇති වුණා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මෙන්න මෙන්න මෙහෙම කෙනෙක් මෙහෙම අල්පේච්ච කෙනෙක් කියලා. ওই කතාව බුදුරජාණන් වහන්සේට ඇහෙනවා. ඇහිලා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරනවා. රැස් කරවලා සඳහන් කරනවා මහණෙනි හිතන් දෙපා මේ දානේ අනුරුද්ධ හැදෙව්වා කියලා. අනුරුද්ධට තමන්ගේ ඥාතීන්ගේ තරම අන් අයට පෙන්වන්න කිසිම උවමනාවක් උවමනාවක් නැහැ. මේ සියලුම දාන වස්තුන් දෙවියන්ගේ මෙහෙවීමෙන් ලැබිච්ච දානයි කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ අර සිටුවරයෙකුගේ වටිනා සලු පෙට්ටිය දැක්කහම සිටුවරයට ඇති වෙන සතුට අනුරුද්ධ ඔබට ඇති වෙයි ඔබේ පාංශුකූල චීවරය දැක්කට පස්සේ. එහෙමනම් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතුන්නේ නෑනේ මේ ශාසනයේ මම මහා පෙරනම. මම 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම. දිවස්ලාභීන් අතර අග්‍රස්ථානය මට ලැබුණා. ඉතින් ඒ නිසා මම කොහොම චීවරයක් පොරවන්න ඕනද? සංඝයා මැදට යනකොට මං කොහොම යන්න ඕනද? අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ හිතලා තිබ්බද? කොයි තරම් අල්පේච්ඡද මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ඉරිච්ඡ සිවුරකින් යුක්තව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වඩිනකොට කී දෙනෙක් පහදවන ස්වરૂපයක් උන්වහන්සේ ළඟ තිබුණද මොන අල්පේච්ඡතාවයක් තිබුණද මේ මේ ඉරිච්ඡ සිවුර පිළිබඳව උන්වහන්සේට කිසිම දුකක් තිබුණේ දුකක් තිබුණේ නෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අනුරුද්ධ මේ පින්ඩපාත භෝජනයේ සුවඳ ඇල්හාල් බතක් වගේ දැනේවි පින්ඩපාතේ වැඩියහම ඒ ආහාර ඔක්කොම කලවම් වෙලා තියෙන්නේ. බත් ව්‍යංජන මේ කිරි જાති, තෙල් જાති ඔක්කොම මේ පාත්‍රයටම තමයි දාලා තියෙන්නේ. ඔක්කොම කලවම් වෙලා මිශ්‍ර වූ ආහාරයක් තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය කෙනෙක් රහතන් වහන්සේ නමක් භික්ෂූන් වහන්සේ නමක් වළඳනා මිස රජ කෙනෙකුට, සිටු කෙනෙකුට, ඇමති කෙනෙකුට දුන්නොත් මේ වාගේ ආහාරයක් වළඳන්නේ වළඳන්නේ නැහැ. නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේත් මහරජෙක්. නමුත් උන්වහන්සේට සඳහන් කරන අනුරුද්ධ මේ මිශ්‍ර වූ ආහාරය ඔබට දැනේවි හරියට සුවඳ ඇල්හාල් බතක් වගේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මෙයට සමවදින ඔබට සඳහන් කරනවා රුක්ෂ මූල සේනාසනිය. අනුරුද්ධ මේ ධානයන්ට සමවැදිච්ච නැත්නම් මේ මහා පුරුෂ විතර්කයන් විතර්කණය කරපු ඔබට රුක්ෂ මූල සේනාසනය රජෙකුගේ රජ යහන වාගේ දැනේ. සිටුවරයෙකුගේ ඊටාම සැපසහිත ආසනීය වාගේ දැනේ. රුක්ෂ මූල සේනාසනය කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එවිට ඔබට ධනේවි අනුරුද්ධ මේ සිටුවරුන්ගේ රජවරුන්ගේ උසස්ම යහන කොයි වගේද? ඒ යහන කොයිතරම් සැපයිද? මේ රුක්ෂ මූලයේ ඒ වාගේ දැනේවි. ඊළඟට සඳහන් කරනවා අනුරුද්ධ පූති මුත්ත බේසජ්ජය ඔබට හරියට පස් බෙහෙත් වගේ දැනේවි කියලා. මොකද මේ පූති මුත්ත බේසජ්ජය කියලා කියන්නේ? මුත්‍රා එකතු කරලා හදාගන්න බෙහෙතක් පූති මුත්ත බේසජ්ජය කියලා කියන්නේ. අලු මුත්‍ර අරලු එකතු කරලා තමයි මේ පූති මුත්‍ර මේ සජ්ජිය හදන්නේ. අලුයි අරලුයි මුත්‍ර එකතු කරලා හදන්නේ. එතකොට මේක පස් බෙහෙත් වගේ දැනේවි. ඒකට මොනවද පස් බෙහෙත් කියලා කියන්නේ? සඳහන් කරනවා සප්පි, නවනීත, තෙලං, මදුපානිතං කියලා. මොනවද සප්පි කියලා කියන්නේ? සප්පි කියලා මෙතන සඳහන් කරන පින්නතුනි ගිතෙල් වලට. ඒක ගිතෙල් එකතු කරලා නවනීත කියලා කියන්නේ වෙඬරු වලට. ගිතෙල් එකතු කරලා වෙඬරු එකතු කරලා තෙලන් කියලා මෙතන සඳහන් කරන්නේ තල තෙල් වලට. තල තෙල් එකතු කරලා මදු කියලා සඳහන් කරන්නේ මේ පැණි වලට. මේ පැණිත් එකතු කරලා පානිතං කියලා කියන්නේ උක්හකුරු වලට. එහෙමනම් ගිතෙල්, වෙඬරු, තල තෙල්, මේ පැණි උක්කකුරු කියන පහ එකතු කරලා හදන බෙහෙතට කියනවා පස් බෙහෙත කියලා. මේක ඊටාම ප්‍රණීතයි. මේ පැණි තියෙනවා, උක්කකුරු තියෙනවා, ගිතලුත් තියෙනවා. ඊටාම ප්‍රණීතයි මේ බෙහෙත. ඕනෑම කෙනෙකුට වළඳන්න හිතෙනවා මේ බෙහෙත. අනුරුද්ධ ආන් ඒ ප්‍රණීත වූ පස් බෙහෙත වාගේ ප්‍රණීත විදිහට ඔබට දැනෙයි මේ පූති මුත්ත බේසජ්ජේ කියලා දේශනා කළා. ඉතින් මේ කාරණා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරමින් අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ අරහත්ත්වයට හේතු වෙච්ච මේ මහා පුරුෂ විතර්ක අට සියලු දෙනාටම දේශනා කොට වදාලා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා. ඒ දේශනාව සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙන සියලුම දෙනාට තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. යමෙකුට මේ මහා පුරුෂ විතර්ක අට මේ ජීවිතයට ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන්කම තියෙනවා නම් ඔහුට සතර මහා ධානයේතම සමවදින්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ਸਰුවඥතා ඥාණයෙන් බලන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් පුළුවන් කියලා තව කෙනෙකුට ඒක බැහැ කියලා සඳහන් කරන්න පුළුවන්කමක් ඇත්තේම ඇත්තේම නැහැ. එහෙමනම් මේ මහා පුරුෂ විතර්ක පැහැදිලි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ධර්මය වීරවන්තයාට මිස කුසීතයාට නෙමෙයි කියලා. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිත් මේ ධර්මයේ දන්න අය, අපිත් මේ ධර්මයේ දරණ අය, අපිත් මේ ධර්මයේ හැසිරෙන අය, අපිත් මේ ධර්මයේ යෙදෙන අය, එහෙම කියලා හිතාගෙන හිටියට අපි ගාව ධර්මයේ සම්බන්ධයෙන් තියෙන පුදුම පුදුම කුසීතකම, පුදුම කම්මැලිකම. හරියට කල්පනා කරලා බැලුවොත් දවසේ ගත වෙන පැය 24න් අපි පැය කීයක් ධර්මයේ සඳහා කාලය යොදලා තිබුණද? පැය 24න් වැඩි කාලයක් ප්‍රපංච සඳහාම යෙදিলা තියෙන්නේ. කෙලෙස් රැස් කිරීම සඳහාම යෙදিলা තියෙන්නේ. කෙලෙස් වල යෙදීම සඳහා සඳහාමයි වැඩි කාලයක් යෙදিলা තියෙන්නේ. කෙලස් පාලනය කරන්න, කෙලස් දුරු කරන්න, කෙලස් නැති කරන්න, කෙලස් ප්‍රහීණය කරන්න යොදලා තියෙන්නේ අඩු කාලයක්. වැඩි කාලයක් කෙලස් පැස් කරලා අඩු කාලයක් ඊටාම අඩු කාලයක් තමයි කෙලස් නැති කරන්න යොදලා තියෙන්නේ. එහෙම කවදාවත් මේ ක්ලේශයන්ගෙන් මිදලා මේ සංසාරයෙන් එතර වෙන්න අපිට බැරි හිඳයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මය වීරිය නැත්තවුන්ට නෙමෙයි මේ ධර්මයේ වීරයත් උන්ට පමණයි කියලා. එහෙමනම් මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂ විතර්කාට දේශනා කරපු මේ උතුම් දේශනාව පිටකේ සඳහන් වෙලා තියෙන්නේ සියලුම ලෝවැසියන්ට යහපත සලසා ගැනීම සඳහාමයි. එහෙමනම් අද ධර්ම දේශනාවට යෙදিলা තියෙන කාල වේලාවත් නිමා වෙලා තියෙනවා. අනුරුද්ධ සූත්‍රයත් අද අපි මේ දේශනාවත් සමගම නිමා කරනවා. උතුම් වූ අනුරුද්ධ සූත්‍ර දේශනාව ආශ්‍රය කරගෙන දේශනාවල් පහක් සිද්ධ කරන්ට යෙදුණා. සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්හා ච බුම්මත්හා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ